මුලදී අවශ්‍යයි. අර අර අයට ඕනේ නෙමෙයි. විනය නීති වහා සමාන. ඕනේ ඒක. ඒ නිසා ඔය එක ක්‍රමයක්වත් අහබලා යන්න අර. ඔය ඔක්කොම ඕනේ. භක්ති යෝගේ ඕනේ. ඥාන යෝගේ ඕනේ. දැන් සායි බබා ඒ පිළිබඳ භජන්ස් කිරීම ඒ අය සුමගට බොහොම හොඳයි. බොහොම ඒක අපි කරනවා දැන්ට අපිට ඒ මට්ටමේ අයට ඒක කරනවා. ඒ ඊට වැඩි ඉහළ අයට අපි භාවනා කරන්න සලසන. ඒ ක්‍රමය හරියද? හරි හරි. මේක ඩවන්ලයි. ඊළඟට ඔයාලට වඩා බාහිර දෙයක් තියෙන මට ඒක අමතක වෙලා තිබ්බේ. සාමාන්‍ය නාඩි වාක්‍ය ගැන ඔබ වහන්සේ දරන මතය. ওই නාඩි වාක්‍ය කියන්නේ මේට අවුරුදු 5000කට ඉස්සර හිටි ඍෂි මණ්ඩලයක්. ඒගොල්ලෝ 1000ක් ජීවත් වුණා. යෝග බලයෙන්. අනාගත ලෝකයේ ඉපදෙන මේ අඩු ගානේ ඒක මහා පුරුෂ ලක්ෂණයක්වත් ඇතිම නේතු. ඒ ඇත්තන්ගේ ජීවිත පිළිබඳ මේ බලාපල විස්තරයක් ඒගොල්ලෝ එදා ඉන්දියාවේ ජීවත් වෙලා හිටියේ. ඒගොල්ලෝ අනාගතේ බලලා ලිව්වා. රචනා කළා. ඊර්ෂ්‍යවන්තල කීපයක්. ඒ නිතාම හොඳ එක කාග දුජන්දර ඊශ්වරයාගේ මන්දරින් ගියා අපිට. ඒවා අකුරටම හරියනවා එකක්වත් වැරදින්නේ නැහැ. සමහර ඒවා අසම්පූර්ණයි. දැන් සප්තර්ෂි වාක්‍ය ඉලක්ක තියෙනවා මේ මොහොත දක්වා හරිය එතනින් එහාට හරියන්නේ නැහැ. කාක විජන්දර වාක්‍යයේ අකුරටම හරියන සම්පූර්ණයි. ඉදිරියටත් හරියනවා දැන්. හරියනවා. එතන ඉදිරියට යම් කෙනෙක් ඒ එයා මේ අසවල් තැන උපත ලබනවා කියලා තිබ්බනම් එයාගේ සාමාන්‍ය ක්‍රියාපිළිවෙලේ උත්සාහයේ වෙනස් වීම කියන එක වෙනස් නැහැ. ඒක කියන්නේ මෙහෙමයි. ඒක අවවාද කරන්නේ. මෙන්න මේ විදිහට ක්‍රියා කළොත් මෙන්න මෙහෙම වෙයි. මෙන්න මෙහෙම තැනක උපදී. එහෙම නැතුව මෙන්න මෙහෙම කරොත් මෙන්න මෙහෙම වෙයි. එහෙමයි ඒක කියන්නේ. නෑ එහෙම නැතුව අත්වන්ත තමයි ඉපදෙන එහෙම නෑ. එහෙම. අන්න ඒකයි මට දැනගන්න. මේ හැකි බව. මේ හැකි. ඒක නෑ නේද? හැම කෙනාගේම තියනවාද තමයි. ඒකට හේතුව දැන් අර මේ බුදුරුන්ට මහා අපුරු ලක්ෂණ 32ක් තියෙනවානේ. බුදුරුන්ට ඕවයින් පුරු ලක්ෂණ 10 12 තියෙන මිනිස්සු ඉන්නවා. එක දෙක තියෙන මිනිස්සු ඉන්නවා. සම්පූර්ණයෙන් තියෙන බුදුහාරවන්ටයි සක්විති රජුන්ටයි පමණයි. එයින් මෙහාට මේ මහපින් අයට එක දෙක තුන හතර තියෙනවා. අඩු ගණනේ මහා පුරුෂ ලක්ෂණ එකක්වත් තියෙන අයගේ චරිත තියෙනවා. එහෙම නැති අයගේ චරිත නැහැ. පෞකාරයගේ චරිත නැද්ද? පව පවට සමහර බොහොම නරකට නරක ගති ගුණාගේ චරිත. ආ ඒ නේ ඒකම කියනවා. මම මම හුඟක් කරගත්තා. මම මේ නාලි වාක්‍ය හුඟක් කරගත්තා. කොළඹ ඉඳියාක පොත්වලින් දෙක. එයාගේ චරිතය ගන්න ගියා. <laughs> නෑ අර මාළුවේ කියන්නේ අර බස් කම්පැනි තියාගත්තු මහා පොහොසත් එක්ක කවුද මොන ෆනන්දද මාළුවේ කියන්නේ එම්ජේ ෆනන්ද කවුද එම්ජේ ෆනන්ද එම්ජේ ෆනන්ද අන්න හරි එයාගේ චරිත ගන්න ගියා බණ්ඩාරනායක මහත්තයාගේ චරිතය තිබ්බා උන්වහන්සේගේ චරිතේ තියෙන්න ඇති මේ මැදින්ගේ චරිත ගත්තම ඒ කිසිම බණ්ඩාරනායක උන්වහන්සේ ගන්නේ මැතිනිගේ ඔය දැන් ජනපතිනිය වල ඒ දුව ගැනත් තිබුණා දුව කවදා හරි ජනපතිනිය වෙයි. අනුරත් මේ හොඳ මාර්ගයක ගමන් කළොත් එයාටත් ඒ තත්ත්වය ලබන්න ඉඩ තියෙනවා කියලා. එහෙම තියෙනවා. ඒ නාඩි වාක්‍ය පිළිබඳව. දැන් දැන් මම දැන් මට ගත්තා අකුරටම හරියට. දැන් නාඩි වාක්‍ය කාලේ ඉක්මවලා. මට තියෙන නාඩි වාක්‍යයේ පළාතම වයස 83 දක්වා විතරයි. දැන් මට 100යි දැන් එන අගෝස්තුවේට 101යි. අගෝස්තු 23ට. ඉතින් 83 දක්වා කියලා මෙතනින් එහාට කියන්න අවශ්‍ය නැහැ. Taman වැඩි කරලා ජීවත් වෙන්න ඕන නම් මේක Tamanට අයිති වැඩ. එහෙම කියනවා.